ආහාර පාන වැළඳීම පිළිබඳ සිකපද දන්ත පොණ ශික්ෂාපදය යෝ පන බික්ඛු අදින්නම් මුඛ ద్వාරං ආහාරං ආහාරෙය්‍ය අඤ්ඤත්‍ර උදක දන්ත පොණා පාචිත්‍යං පාචිත්‍ය පාළිය 107 පිටුව යම් මහණෙක් දිය දැහැටි හැර අනුසම්පන්නේකු විසින් නොපිළිගන්වන ලද ආහාරයක් උගුරෙන් ඇතුළට ගනී නම් පචිති ඇවත් වෙයි. අදින්නා දානා පරාජිකා ශික්ෂාපදේහි අදින්න යන වචනයෙන් කියවෙන්නේ අනුන් අයත් දේය. මේ සිකපදයේ අදින්න යන වචනයෙන් කියවෙන්නේ නොපිළිගන්වන ලද්දය. තමාට අයත් දේ වුවද අනුසම්පන්නයෙකු විසින් නොපිළිගන්වන ලද නම් එය අදින්න නම් වෙයි. තමා විසින්ගෙන වැළඳුව ඇවත් වෙයි. මුඛ ద్వාරේ යනු උගුරය. නොපිළිගත් දෙයක් උගුරට ඇතුළු නොකලහොත් මුඛයටගත් පමණින් ඇවත් නොවේයි. මෙහි ආහාරයයි කියනුයේ කන බොන සියල්ලමය. යාවකාලික යාමකාලික සත්තහා කාලික යාව ජීවක වශයෙන් දක්වා ඇති සියල්ලම ගිලන දේය යන අර්ථයෙන් ආහාර නම් වෙයි. අදින්නය විනය පාළියේහි විස්තර කර ඇත්තේ මෙසේය. අදින්නං නාම අප්පටි ගහිතකං උච්චති දින්නම් නාම කායේන වා කාය පටිබද්දේන වා නිස්සග්ගීයේන වා දෙන්තෝ හත්ත පාසේ තිතෝ කායේන වා කාය පටිබද්දේන වා පතිගන්හාති ඒතං දින්නම් නාම අදින්නය යනු නොපිලිගන්නා ලද්දය දින්නය නම් කයින් හෝ කය හා බැඳී ඇති හැඳි ආදී යම් කිසිවකින් හෝ භික්ෂුවකගේ අතට හෝ වාජනයට වැටෙන පරිදි අතින් මුදා හෙලීමෙන් හෝ දෙන කල්හි අත්පස සිටි භික්ෂුව කයින්ම හෝ කය හා බැඳී ඇති පාත්‍රාදී දෙයකින් හෝ පිළිගනී නම් එසේ පිළිගන්නා ලද්දය එය දින්න නම් වේය යනු ඒ pāli පාඨයේ තේරුමයි දැහැටි හා පිරිසිදු ජලය තමා විසින්ම ගෙන වැළඳිය හැකිය. වතුරට යම් කිසිවක් මිශ්‍ර වී ඇතිනම් පිළිගෙන මිස නොපිළිගෙන නොවැළඳිය යුතුය. ආහාර පානයන් ඉදිරියේහි තබා දායකයා විසින් ඉමං බික්ඛං බික්ඛු සංගස්ස දේම යයි කීමද දීමකි. යම් කිසිවක් මෙය ඔබ වහන්සේට දෙමිය කියා හෝ පූජා කරමිය කියා හෝ ඉදිරියේහි තැබීමත් දීමකි. එසේ දීමෙන් වස්තුව භික්ෂුවට අයත් වෙයි. එහෙත් එපමණින් එය භික්ෂුවට නොවැළඳිය හැකිය. වැළඳීමට සුදුසු වීමට ඒ දායකයා ලවා හෝ අන් අනුසම්පන්නයෙකු ලවා පිළිගන්වා ගත යුතුය. දායකයා විසින් බික්කු සංගස්ස දේම යයි වචනයෙන් දෙන ලද්ද උපසම්පන්නයෙකු විසින්ගෙන අන් උපසම්පන්නයෙකුට පිළිගැන්වීමද නුසුදුසුය. උපසම්පන්නයෙකු විසින් නොපිළිගෙන ඔසවන ලද ආහාරය උග්ගහිතික නම් වෙයි. එය සියලුම උපසම්පන්නයන්ට අකපය. නොපිළිගෙන උපසම්පන්නයෙකු විසින් ඔසවන ලද්ද අනුසම්පන්නයන්ට දිය යුතුය. එය ලැබූ අනුසම්පන්නයා නුවණැතියෙකු වී පසුව භික්ෂූන්ට පිළිගැන්වුවහොත් වැළඳීම කැපය. උග්ගහණය, පටිග්ගහණය කියා ගැනීම දෙකක් ඇත. ඒ දෙකේ වෙනස පැවිද්දන් විසින් හොඳින් දැන ක්‍රියා කළ යුතුය. යම් කිසිවක් තබූ තනින් ඔසවා ගැනීම උග්ගහන නම් වෙයි. තමාගේ අතේ හෝ අතේ ඇති වාජනයේහි හෝ අනෙකෙකු විසින් තබන දෙය හෝ අතට වාජනයට හෙළන දෙය හෝ ගැනීම පටිග්ගහන නම් වෙයි. උග්ගහිතය වැළඳීමෙන් පචිති ඇවත් වෙයි. ගිහියන් විසින් තැටිවල තබා භික්ෂුව ඉදිරියට අල්ලන තැටියෙන් හෝ වාජනයෙන් හෝ භික්ෂුව යම් කිසිවක් තමාගේ අතින් ගැනීමද උග්ගහන නම් වෙයි. එය වැළඳීමෙන් පචිති වෙයි. කවර ආකාරයකින් හෝ පිළිගතද පිළිගැනීම හරියන්නේ නොවේයි. පිළිගැනීම හරියන්නේ පංචාංගයකින් යුක්ත වීමෙනි. ඒ පංචාංගය මෙසේය. 1. මධ්‍යම ප්‍රමාණයෙන් කාය බලය ඇතියෙකුට එසවිය හැකි දෙයක් වීම. 2. පිළිගන්වන පිළිගන්න දෙදෙනා ඔවුනොවුන් අත්පස සිටීම. 3. පිළිගන්වන දෙය භික්ෂුව වෙත එළවීම. 4. කයින් හෝ කය හා සම්බන්ධ දෙයකින් හෝ මුදාලීමෙන් හෝ දීම පහ භික්ෂුව විසින් කයින් හෝ කය හා සම්බන්ධ වී ඇති පාත්‍රාදී යම් කිසිවකින් ගැනීම මේ පිළිගැනීම සම්පූර්ණ වීමට තිබිය යුතු පංචාංගයය මධ්‍යම බල ඇති පුරුෂයෙකුට එසවිය නොහෙන දෙයක් කීප දෙනෙකුන් විසින් හෝ මහා බලතියෙකු විසින් හෝ ඔසවා පිළිගැන්වුවද එය සිද්ධියට නොපැමිණෙයි මධ්‍යම බල ඇතියෙකුට එසවිය හැකි තරමේ දෙයක් දුබලයන් දෙතුන් දෙනෙකු විසින් ඔසවා පිළිගැන්වුවද පැත්තක් ඔසවා ඒ පැත්ත භික්ෂුවගේ අතේ තැබුවද භික්ෂුව අත බිම තබා සිටියේදී අතට පෙරළුවද පිළිගැනීම සිද්ධ වෙයි. අත්පස යනු දෙරියන් හමාරය එය ගණන් ගනු ලබන්නේ භික්ෂුවකගේ පිටිපස සිටය. භික්ෂුව වාඩි වී සිටිනවා නම් ඔහුගේ ශරීරයේ පිටිපස කෙළවරේ පටන් පිළිගන්වන තැනැත්තාගේ පිළිගැන්වීමට දිගු කරන අත හැර ඊටාම සමීප අංගයට දෙරියන් හමාරක් තිබේ නම් අත්පස ලැබෙයි. එයට වඩා දුරින් සිට අමාරුවෙන් අත දිගුකොට හෝ පිළිගැන්වුවද එසේ කළ දෙය නොපිළිගත් දෙයක්ම වෙයි. දිග මිට ඇති හැන්දකින් දුර සිට බෙදුවද පිළිගැනීම සිදු නොවේ. වළඳන කල්හි දුර සිට බෙදන්නට තැත් කරනවා නම් වැළැක්විය යුතුය. වලකද්දීම බෙදුවේ නම් එය නැවත පිළිගෙන වැළඳිය යුතුය. පිළිගන්වන දෙය භික්ෂුවකගේ අතට හෝ වාජනයට නොයලවා ආහාරය ගෙනවිත් ගන්නය කියා භික්ෂුව ඉදිරියේ තබාගෙන සිටියද නොගත යුතුය. ගතද පිළිගැනීම සිදු නොවේ. තැටියකලා පළතුරු ආදී යමක් ගෙනවුත් ගන්නය කියා ඒ තැටිය භික්ෂුව වෙත එළවා නම් යටින් අත තබා සම්පූර්ණ තැටිය පිළිගෙන අනික් අතින් එහි ඇති තමාට වොමනා දෙයක් ගැනීම සුදුසුය. පිළිගැනීම සිද්ධය. පිළිගන්වන්නා භික්ෂුවකගේ අත්පස සිට අතින්ම භික්ෂුවකගේ අතෙහි හෝ වාජනේහි හෝ ආහාරයේ තැබීමෙන්ද හැඳි ආදී උපකරණයකින් එසේ දුනද අතින් හෝ හැන්දෙන් මුදා භික්ෂුවකගේ අතට හෝ වාජනයට හෙළුවද පිළිගැනීම සිදුවේයි. මේ තුන් ආකාරයෙන් එක් ආකාරයකින් නුදුන් දෙය තමා අයත් දෙයක් වුවද නොපිළිගත් දෙය බැවින් නොවැළඳිය යුතුය. අනුසම්පන්නයා පිළිගන්වන දෙය භික්ෂුව විසින්ද කයින් හෝ කය හා සම්බන්ධ වූ දෙයකින් ගත යුතුය. භික්ෂුවකගේ අපේක්ෂාව ඇතිනම් පිළිගන්වන්නා ඒ වස්තුව භික්ෂුවගේ අතේ තැබුවද ශරීරයේ අන්තනක තැබුවද පිළිගැනීම සිද්ධය භික්ෂුවගේ අතේ ඇති වාජනේහි තැබුවද භික්ෂුවගේ ශරීරය හා සම්බන්ධ වී ඇති අන් කිසිවක තැබුවද පිළිගැනීම සිද්ධ වෙයි. භික්ෂුව සමීපයේ වාජනය තබා එය යටත් පිරිසෙන් ඉදිකඩු තුඩකින් වුවද ස්පර්ශ කරගෙන ඉන්නා කල්හි එයට හෙළන ලද දෙය පිළිගත්තේ වෙයි. භාජන බොහෝ ගණනක් එකිනෙකට ගැටෙනසේ තබා එකක් ස්පර්ශ කර සිටියේදී ඒ භාජන වලින් කවරකට හෝ බෙදෙන දෙය පිළිගන්නා ලද්දේ වෙයි. භික්ෂුව ඇඳක්, මේසයක්, පුටුවක් අල්ලාගෙන සිටියේදී එහි තබන ලද දෙයත් පිළිගන්නා ලද්දේ වෙයි. තනකින් තනකට ගෙන යා නොහෙන පරිදි පිහිටුවා ඇති දෙයක හෝ නොගෙන යා හැකි ගලක හෝ තැබීමෙන් පිළිගැනීම සිදු නොවේයි. ගසින් වෙන් නොකල එහි ඇති කොළයකට පිළිගැනීමද නුසුදුසිය. සියඹලා ආදී කුඩා කොළ ගොඩක පිළිගැනීමද නුසුදුසිය. එක් උපසම්පන්නයෙකු විසින් පිළිගත් දෙය සියලුම උපසම්පන්නයන්ට කැපය. එසේම එක් උපසම්පන්නයෙකු විසින් අකැප ලෙස ගත් දෙය සියලුම උපසම්පන්නයන්ට අකපය. නොපිළිගෙන වැළඳිය හැකි දෙය. බුදුන් වහන්සේ විසින් සර්පයන් දෂ්ට කළ භික්ෂූන්ට අනුදත් මහා විකට නම් බෙහෙතක් ඇත. එනම් අසූචි මුත්‍ර අලු මැටි යන මේවාය. ඒ සියල්ල මිශ්‍ර කොට සර්පයන් දෂ්ට කළ තැනැත්තාට පෙවිය යුතුය. සර්පයා දෂ්ට කළ අවස්ථාවෙහි පිළිගන්වා ගැනීමට කෙනෙකු නැතිනම් එය තමා විසින්ම ගෙන වැළඳීමට අනුදැන ඇත්තේය. අනුජානාමි භික්කවේ චත්තාරි මහා විකටානි ධාතුන් ගුතං මුත්තං ජාරිකං මත්ති කන්ති අනුජානාමි භික්කවේ සති කප්පය කාරකේ පටිග්ගහ පේතුං අසති කප්පිය කාරකේ සාමං ගහෙත්වා පරිබුංජිතුං මහා වග්ගපාලිය 534 පිටුව අන්තෝ වුත්තාදී අකප්පිය වස්තු න භික්ඛවේ අන්තෝ වුත්තං අන්තෝ පක්කං සාමං පක්කං උග්ගහිත පටිග්ගහිතකං පරිබුංජි තබ්බං යෝ පරිබුංජෙය්‍ය ආපත්‍ති දුක්ඛ ටස්ස මහා වග්ගපාලිය 544 පිටුව මහණෙනි අන්තෝ වුත්තයද අන්තෝ පාකයද සමං පාකයද උග්ගහිත පටිග්ගහිතයද නොවැළඳිය යුතුය යමෙක් වැළඳුවහොත් ඔහුට දුකලා ඇවැත් වෙයි. අන්තෝ වුත්ථ යනු සංඝයාට හෝ භික්ෂුවකට හෝ අයත් සහසෙය්‍ය ආපත්‍ය සිදුවීමට ප්‍රමාණවත් වූ වාසය කිරීම සඳහා කළ කුටියක එක් රැයක් තබන ලද සංඝයාට හෝ භික්ෂුවකට හෝ භික්ෂුණියකට හෝ අයත් දේය. අන්තෝ පක්ක යනු එවැනි කුටියක පිසින ලද දේය. සයන්පාක යනු භික්ෂුවක් තමා විසින්ම පිසින ලද දේය. උග්ගහිත පටිග්ගහිත යනු භික්ෂුවක් විසින් පිළිගැනීමක් නැතිව සියතින්ගෙන පසුව අනුසම්පන්නය ලවා පිළිගන්වා ගත් දේය. සංඝයාට හෝ භික්ෂුවකට භික්ෂුණියකට පෞද්ගලික වශයෙන් හෝ අයත් සහ සෙය්‍ය ආපත්‍ය සිදුවීමට ප්‍රමාණවත් ලෙස වාසය කරනු පිණිස තනා ඇති කුටිය අකප්පිය භූමි නම් වෙයි. ගිහියන්ට අයත් ගෙවල් අකප්පිය භූමි නොවේයි. සංඝයාට අයත් වූද භික්ෂූන්ට පෞද්ගලික වශයෙන් අයත් වූද කුටි කප්පිය භූමි කර ගත හැකිය. එහි ක්‍රමය විනය කර්ම පොතේ 261 පිටුවේ දක්වා ඇත. සාංගික වූ හෝ භික්ෂුවකට පෞද්ගලික වූ හෝ යවකාලික යාමකාලික වස්තුවක් අකප්පිය කුටියෙහි එක් රැයක් වුවද තිබී පිළිගෙන වැළඳුවහොත් දුකුලා ඇවැත් වෙයි. තමාමගෙන වැළඳුවහොත් දුකුලා ඇවැතක් හා පචිති ඇවැතක් වෙයි. අකප්පිය කුටියේ තැබූ සත්තාහ කාලික යාව ජීවක වස්තුන් වැළඳීමෙන් ඇවැත් නොවේයි. අනුසම්පන්නයෙකුට අයත් දෙයක් අකප්පිය කුටියේ තබා පසුදින භික්ෂූන්ට පිළිගන්වුවහොත් වැළඳීමෙන් ඇවත් නැත. අකප්පිය කුටියේ පිසු අනුසම්පන්නයන් අයත් දෙය ලැබී වැළඳුවද ඇවත් නොවේ. උපසම්පන්නයන්ට අයත් සහල් ආදියක් අකප්පිය කුටියේ පිස වැළඳුවහොත් ඇවත් වෙයි. භික්ෂුවක් කොතැනක හෝ තමා විසින් පිස වැළඳුවහොත් දුකුලා ඇවැත් වෙයි. විහාරස්ථානයක කප්පිය කොටියක් නැති වුවහොත් නිතර ඇවැත් සිදුවිය හැකිය. ඒ නිසා ගයක් කප්පිය කුටියක් වශයෙන් විනයානුකූලව සම්මත කරගත යුතුය. කප්පිය කුටියක් සම්මත කරගන්නා ආකාරය විනය කර්ම පොතේ 262 පිටුවේ දත හැකිය. කාලික විභාගය විනය සිකපද තේරුම් ගත හැකිවීම පිණිස භික්ෂූන් විසින් පිළිගෙන වැළඳිය යුතු ආහාර පාන ආදී කාල විභාගය දැන සිටිය යුතුය. යාව කාලිකය, යාම කාලිකය, සත්තාහ කාලිකය, යාව ජීවකය යයි වළඳන්නා වූ වස්තුන් සිව් කොටසකට බෙදා ඇත්තේය. පිළිගෙන එදින මජ්ජන්ති කාලෙතෙක් පෙරවරු කාලයේහි පමණක් වැළඳීමට සුදුසු වස්තූහු යාවකාලික නම් වෙති. ධාන්‍ය වර්ග හා ඒවායින් පිසු කැඳබත්ද මස්මාළු එළවලු ව්‍යංජනද නොඑක් පිටි වර්ග වලින් පිළියෙල කරන කැවිලි වර්ගද ආහාරය පිණිස ගන්නා පොල් කොස් දෙල් ගස් ලබු කෙසෙල් බෙලි දියුල් දොඩම් නාරං ආදී පළ වර්ගද ආහාරයේ පිනිස ගන්නා අල කොළ කඳන් කරටි මල් ආදිය හා ඒවායින් තනන නොඑක් ආකාර කෑමද බිත්තර කිරි දී යන මේ සියල්ල යාවකාලික වස්තුය. කොටින් කියතොත් සත්තාහ කාලික වශයෙන් විශේෂයෙන් නියම කර ඇති වස්තුන් හැර ආහාර පිනිස ගන්නා සියල්ලම යාවකාලික වස්තුය. යාවකාලිකයේ ලක්ෂණය ආහාර පිනිස ගන්නා බවය. පිළිගෙන එදින රාත්‍රියේ පශ්චිම යාමයේ තෙක් තබාගෙන වැළඳීමට සුදුසු පාන වර්ගයෝ යාමකාලික නම් වෙති. අනුජානාමි භික්ඛවේ අට්ඨපානානි අම්බපානං ජම්බුපානං වෝචපානං මෝචපානං මදුපානං මුද්దికපානං සාලුකපානං පාරුසකපානං මහා වග්ගපාලිය 614 පිටුවෙන් යනුවෙන් අනුදන්නා ලද අෂ්ටපාණයද ඒවාට අනුලෝම වන දෙහි දොඩම් සියඹලා බෙලි දෙලුම් ආදී කුඩා පළවලින් ඇල්දියෙන් සාදන ලද පානයද යාම කාලිකය අවුෙන් පැසවා ගන්නා ලද්දේද යාම කාලික වෙයි ගින්නේ පැසවා ගන්නා ලද්දේ නම් යාවකාලිකයට අයත් වෙයි විකාලයේ වැළඳීමට සුදුසු නොවේ අනුජානාමි භික්ඛවේ සබ්බං ඵල රසං තපෙත්වා ධඤ්‍ය ඵල රසං මහා වග්ගපාළිය 614 පිටුව යනුවෙන් වදාරා ඇති පරිදි ධාන්‍ය ඵලයන්ගේ හා ඒවාට අනුලෝම වන මහා ඵලයන්ගේද රසය හැර සිසිල් දියෙන් හෝ හිරු රැසින් රත් කිරීමෙන් හෝ පිළියල කළ සියලු ඵල රසයද යාමකාලිකය අනුජානාමි භික්ඛවේ සබ්බං පත්ත රසං ඨපෙත්වා ඩාක රසං මහා වග්ගපාලිය 614 පිටුව යයි වදාළ පරිදි තැඹූ කොළවල රසය හැර සිසිල් දියෙන් සාදන ලද හෝ හිරු රසින් රත් කරන ලද හෝ පානේද යාමකාලිකය අනුජානාමි භික්ඛවේ සබ්බං පුප්ප රසං ඨපෙත්වා මදුක පුප්ප රසං යනුවෙන් අනුදැන වදාරා ඇති මීමල් රසය හැර සිසිල් දියෙන් පිළියෙල කර ලද්දා වූ මල් රස පානයත් හිරු රසින් රත් කරන තැබූ පානයත් යාම කාලිකය මීමල් රසය මධ්‍ය වර්ගයක් වන බැවින් ප්‍රතික්ෂේප කර තිබෙයි යාව ජීවක පත්‍රයන්ගේ රසය පිරිසිදු ජලයෙන් පැසවාගත් පානය යාව ජීවකය. එයට සත්තාහ කාලික වූ හකුරු මිශ්‍ර කළහොත් හත් දිනක් කැපය. අනුජානාමි භික්කවේ උච්චු රස යයි වදාරා ඇති බැවින් තිරිසිදු උප්පැනිද විකාලේහි කැපය. එය සත්තාහ කාලිකයට අයත්ය. ගිතෙල්ය, වෙඬරුය, තලතෙල්, පොල්තෙල් ආදී සියලු තෙල්ය, මීපැණිය, උක් හකුරුය යන මේවා සත්තාහකාලික වස්තුහුය. වරක් පිළිගෙන හත් දිනක්ම තබාගෙන කාලේහි වුවද විකාලේහි වුවද ඒවා පරිභෝග කළ හැකිය. කාලේහි යාවකාලික වස්තුන් හා මිශ්‍ර කොට වැළඳීම සුදුසු වන්නේ කාලයේහි පිළිගත් ගිතෙල් ආදිය පමණකි. ඊයේ පිළිගත් ගිතෙල් ආදිය අද පිළිගත් ආහාරවලට මිශ්‍ර කොට නොවැළඳිය යුතුය. හකුරු, සීනි, සූකිරි යන මේවාත් සත්තාහ කාලිකයටම අයත්ය. යාවකාලික යාමකාලික සත්තාහකාලික වස්තුන්ට අයත් නොවන බෙහෙත් පිනිස ගන්නා සියල්ල යාව ජීවකය යාව ජීවක වස්තු පිළිගෙන තබා කරුණක් ඇතහොත් කාලේහිත් විකාලේහිත් ආදී කෙලවර තෙක් පාරිභෝග කළ හැකිය. ඉඟුරු කහ සුදුලූණු වදකහ අරත්ත සැවැන්දරා කලාඳුරු කටුක රෝසන අතිවිඩයන් සුළු පස්මුල් මහ පස්මුල් ආදී සියලු බෙහෙත් මුල්ද වළඟ සාල් ගම්මිරිස් කොත්තමල්ලි අබ සුළුදුරු මාදුරු කළුදුරු තිප්පිලි අරලු බුලු නෙල්ලි ආදී බෙහෙත් පිනිස ගන්නා ඵල જાතිද කපු කොහොඹ දුම්මෑල්ල නික බටු ආඩ තෝඩා දෙහි යකිනාරන් ආදී පලාකොළ නොවන බෙහෙත් කොළ ಜಾතිද කොසඹ පොතු මාදන් පොතු තොටිල පොතු ආදී පොතුද ඉඹුල් මැලියම් ආදී මැලියම්ද දුම්මලද ලුණු ಜಾතිද ලෝහා ಜಾතිද ගින්නෙන් දැවූ මත්ස්‍ය මාංශ ආදියේ අලු අඟුරුද ඉටි වර්ගද ගල් වර්ගත ධාතු වර්ගද යන මේ සියල්ල යාව ජීවකය යාව කාලිකය කාලේහිම කැපය ඉතිරි තුන විකාලේහිද කැපය විකාල භෝජන ශික්ෂා පදය යෝපන බික්ඛු විකාලේ කාදනීයං වා භෝජනීයං වා කාදෙය්‍ය වා බුංජෙය්‍ය වා පාචිත්‍යං පාචිත්‍ය පාළිය 102 පිටුව යම් මහණෙක් විකාලේහි කාද්‍යයක් හෝ භෝජනීයක් හෝ කෑවේ හෝ අනුභව කළේ හෝ වේ නම් පචිති ඇවත් වෙයි මේ සිකපදෙහි කාදනීය භෝජනීය යන වචන දෙකට ආහාර පිණිස ගන්නා සියල්ල අයත්‍ය. ඒවා අටුවාවෙහි දිගට විස්තර කර ඇත්තේය. අරුණෝදයේ පටන් හිර මුදුනට පැමිණීම දක්වා මේ කාලය පැවිද්දන් ආහාර වළඳන කාලයයි. ඉර මුදුනේ පවත්නා වේලාවත් කාලයටම අයත්‍ය. ඉර මුදුන පසු කළ තැන පටන් අරුණෝදය තෙක් කාලය පැවිද්දන් ආහාර නොගන්නා කාලයයි. ආහාර ගන්නා කාලයට කාලය යයිද නොගන්නා කාලයට විකාලය යයිද කියනු ලැබේ. ඔරලෝසු නොතිබුණු අතීත කාලයේ වේලාව දැනගැනීම සඳහා කාල ස්තම්භ පිහිටුවා තිබිණ. භික්ෂූහු ඒවායින් හා වෙනත් ලකුණු වලින් කාලය දැනගත්හ. මෙකල වේලාව දැනගැනීමට ඔර්ලෝසු ඇති බැවින් පහසුය. ඔර්ලෝසු පැය ගණනින් දවල් 12 වීම කාලයේ අවසානයේ හැටියට සාමාන්‍ය සලකති. එය ස්ථීර නැත. සමහර දිනවල දවල් 12 වන්නට කලින්ද කාලය ඉක්මිය හැකිය. සමහර දිනවල 12 පසු වී විනාඩ ගණනක් පසුවන තුරුත් කාලය තිබිය හැකිය. සූර්යෝදය වන වේලාවත් අස්තවන වේලාවත් මදින් මද දිනෙන් දින වෙනස් වෙයි. ඒවා ඇතැම් පංචාංග ලිත්වල දක්වා ඇත. ඒ ඒ දිනේ සූර්යා උදාවන වේලාවට හා අස්ත වන වේලාවට හරි මැද මජ්ජන්තික කාලයය. උදේ 6 පසු වී විනාඩි 23කදී හිරු උදා වී හවස 6 පසු වී විනාඩි 23කදී බැස යන දිනේදී 12 පසු වී විනාඩි 20ක් වනතෙක් කාලය ඇතය. විකාලය එන්නේ 12 පසු වී විනාඩි 23කනි. මාර්තු මාසයේ ඒ දිනය පැමිණෙයි. අලුයම පහ පසු වී විනාඩි ගණනකදී හිරු උදාවන ඇතැම් දිනවල දවල් 12 වන්නට විනාඩි කිහිපයකට කලින් ද විකාලය එළඹෙයි. හරියටම කාල විකාල දෙක සොයා ගැනීම අපහසු නිසා දවල් දාණය 12ට විනාඩි 15කට තරම කලින් අවසන් කර ගැනීම යහපති. 1996 දී පැය භාගයකින් ඔරලෝසු වේලාව ඉදිරියට ගෙනවුත් ඇති බැවින් සාමාන්‍යයෙන් 12 මාර දක්වා දානය සඳහා වේලාව ඇති බවත් 12යි කාලට අවසන් කිරීම වඩා සුදුසු බවත් කලින් සඳහන් කර ඡේදය අනුව සැලකිය හැකිය. ලේකම් විසින් කරන ලද පසු සටහනකි. මෙය ප්‍රඥාප්ති වද්‍ය ශික්ෂා පදයක් බැවින් කාලයේ ඉක්ම යාමෙන් පසු කාලය ඇතේ යන හැඟීමෙන් වැළඳුවද පචිති ඇවැත් වෙයි. නොදැනීම ඇවත් නොවීමට කරුණු නොවේයි. විකාලයේහි වළඳන අදහසින් ආහාර පිළිගැනීමෙන් දුකුලා ඇවත් වෙයි. වළඳින කලෙහි ගිලින ගිලින වාරයේහි පචිති ඇවත් වෙයි. යාම කාලිකං සත්තාහ කාලිකං යාව ජීවිකං ආහාරත්තාය පතිගන්හාති ආපත්‍ති දුක්ඛ တ ස්ස අජ්ජෝහාරේ අජ්ජෝහාරේ ආපත්‍ති දුක්ඛ ටස්ස පාචිත්‍ය පාළි 102 පිටුව විකාලේහි ප්‍රත්‍යක් ඇති කලෙහි වැළඳීමට අනුදැන වදාරා ඇති යාමකාලික සත්තාහ කාලික යාව ජීවක වස්තුන් ආහාර පිණිස පිළිගැනීමෙන් දුකලා ඇවත් වෙයි. වළඳින කලෙහි ගිලින වාරයක් පාසා දුකලා ඇවත් වෙයි. අනාපත්ති යාමකාලිකං සත්තාහකාලිකං යාව ජීවකං සත්තිපච්චේ පරිපුංජති පාචිත්‍ය පාල 102 පිටුව යාමකාලික සත්තාහකාලික යාව ජීවකයන් කරුණක් ඇති කලෙහි වැළඳීමෙන් නැවත් නොවේ කරුණක් ඇති කලෙහි වැළඳීමෙන් ඇවත් නැත යන මෙහි අදහස කරුණක් නැතිව වැළඳුවහොත් ඇවත් සිදුවන බවය පිපාසය, ක්ලාන්තය, හතිය යනාදී කරුණක් ඇති කලෙහි යාමකාලික පානයක් වැළඳීම සුදුසුය. සත්තාහකාලික යාව ජීවක වස්තුන් රෝගයක් ඇති කලෙහි වැළඳීම සුදුසුය. කිසි කරුණක් නැතිව රස විඳීම පිණිස හෝ අනුන්ගේ එල්ලීම ඉටු කරන පිණිස හෝ වැළඳීම නොසුදුසුය. සන්නිධිකාර ශික්ෂාපදය යෝපන බික්ඛු sannidhikarakam khadaniyan va bhojaniyan va khadeyya va bunjeyya va පාචිත්‍යං පාචිත්‍ය පාළිය 103 පිටුව යම් මහණෙක් පිළිගෙන රැයක් ඉක්මුණා වූ කෑයුත්තක් හෝ අනුභව කළ යුත්තක් හෝ කෑවේ හෝ අනුභව කළේ හෝ වේ නම් පචිති ඇවැත් වෙයි භික්ෂුව විසින් ආහාර පාන පිළිගත යුත්තේ ඒ ඒ දිනයට සෑහෙන පමණටය. අධිකව පිළිගෙන මතුමතු දිනවල ප්‍රයෝජනයට නොතබා ගත යුතුය. අද පිළිගත් යාවකාලික යාමකාලික වස්තුන් අදම අවසන් කළ යුතුය. පිළිගත් ආහාර පාන වලින් වැඩි හරියක් ඇතිනම් ඒවා එදිනම අනිකෙකුට හෝ දිය යුතුය. දීමට කෙනෙකු නැතිනම් নিরপেক্ষව හල යුතුය. පිළිගෙන දිනයක් ඉක්මුණු දෙය sannidhikaraka නම් වෙයි. sannidhikaraka ආහාරයක් හෝ ගිලන්පසක් හෝ පසුදින වැළඳුවද පචිති ඇවත් වෙයි. තමා පිළිගෙන සාමණේර ආදීන්ට নিরপেক্ষව දුන් දෙයක් පසුදිනක ඔවුන් තමාට පිළිගන්වන ලද්දේ නම් වැළඳීමෙන් ඇවත් නැත. පසුදින තමා වළඳනා බලාපොරොත්තුෙන් සාමණේර ආදීන්ට දුන් දෙය ලැබී වැළඳුවද ඇවත් වෙයි. භික්ෂූන්ගේ ප්‍රයෝජනය පිණිස කල්තබා ගත හැකි ටින්වල බෝතල්වල අසුරන ලද කෑම වර්ග පිටි වර්ග හෝ සහල් පොල් ආදිය හෝ දායකයෝ දෙත්නම් භික්ෂූන් විසින් ඒවා නොපිළිගෙන අනුසම්පන්නයන්ට පැවරිය යුතුය. එසේ පවර්ණ ලද වස්තුන් ඔවුන් ඒ දිනවලදී පිළිගන්වත හොත් පිළිගෙන වැළඳීම සුදුසුය. දාන පොළවලදී පිළිගෙන වළඳා ඉතිරි වනකල් තබාගත හැකි ආහාර নিরপেক্ষකව හැර ආපසු අනුසම්පන්නයෙකු ඒවා පරිස්සම් කර තබා පසු දිනක පිළිගන්වුවහොත් වැළඳීමෙන් ඇවත් නැත. වළඳන පාත්‍රය හොඳින් සෝදා පිරිසිදු කර තබා ගත යුතුය. පාත්‍රයේ තැවරී ඉතිරි වී තිබුණු කලින් පිළිගත් ආහාර වලින් ඊතා ස්වල්පයක් වුවද එදින පිළිගන්නා ආහාරයට මිශ්‍ර වී ගිලුණේ නම් එයින්ද පචිති ඇවැත්වන බව විනය අටුවාවෙහි දැක්වෙයි. වැළඳූ පාත්‍රය දෙතුන් වරක් හොඳින් නොසේ දුවහොත් දිය වූ ආහාරය හා තෙල් එහි තැවරී සිටී. අව්වේ තැබූ කල්හි පාත්‍රයේ තෙල් උණු වී එනවා පෙනෙනවා නම් ඇඟිල්ල තදකොට ඇතිල් වූ කල්හි ඉරි පෙනෙනවා නම් ඒ පාත්‍රය පිරිසුදු කරගෙන මිස එහි ආහාර නොවැළඳිය යුතුය. වැළඳුවහොත් ඇවැත් වෙයි. බේෂජ්‍ය ශික්ෂා පදය යානිකෝ පනතානි ගිලානානං බික්ඛූනං පටිසායනී යානි බේසජ්ජානි සේයතිදං සප්පි නවනීතං තේලං මදු පානිතං තානි පටිග්ගහෙත්වා සත්තාහ පරමං sannidhikārakaṃ පරිඹුංචිතබ්බං තං අතික්කාමයතෝ නිස්සග්ගියං පාචිත්තියං පරාජිකා පාළි 293 පිටුව ගිලන් භික්ෂූන් විසින් වැළඳිය යුතු බෙහෙත් වූ ගිතෙල් වෙඬරු තෙල් මීපැණි උක් හකුරු යන මේවා පිළිගෙන සතියක් තබාගෙන වැළඳිය යුතුය සති ඉක්මවන භික්ෂුවට නිසඟි පචිති වෙයි ගිතෙල් වෙඬරු තලතෙල් ආදී තෙල් මී පැණි උක්හකුරු යන මේවා උසස් ආහාරයෝය. ඒවා ලෝකේහි බෙහෙත් වශයෙන්ද පරිභෝග කරති. ඒවාට බෙහෙත් යයිද කියති. භාග්‍යවතුන් වහන්සේ විසින්ද ඒවා බෙහෙත් වශයෙන් පරිභෝග කිරීමට භික්ෂූන්ට අනුදැන වදාරා ඇත්තේය. විනේහි ඒ ගිතෙල් ආදී පස් වර්ගයට පංච බේසජ්‍ය යන නාමය විවහාර කරනු ලැබේ. ඒ බෙහෙත් පරිභෝග කරනු කැමැති භික්ෂුව විසින් එක් වරකදී සතියකට සෑහෙන පමණට පිළිගත යුතුය. පිළිගත්තේ හත්වන දිනේ අවසන් කළ යුතුය. ඉතිරිව ඇතිනම් අනිකෙකුට හෝ දිය යුතුය. ඇඟ ගැල්වීම ආදී ප්‍රයෝජනයකට ගනිමියයි අදිෂ්ඨාන හෝ කළ යුතුය. නැතහොත් ඉවතලිය යුතුය. පිළිගෙන තමා අයත්ව ඒවා අටවන දිනේ අරුණ නැගිනතුරු තැබුවහොත් ඒ භික්ෂුවට නිසඟි පචිති වෙයි. ඒ භික්ෂුව විසින් ඉදං මේ ආවුසෝ බේසජ්ජං සත්තාහත්තිකන්තං නිස්සග්ගියං ඉමාහං ආයස්මතෝ නිස්සජ්ජාමි පාරාජිකා පාළි 293 පිටුවෙන් යයි නිස්සජ්ජනය කොට ඇවත දෙසිය යුතුය නිසඟි වී නිස්සජ්ජනය කොටලද චීවර ආදිය ඒ භික්ෂූන්ට නැවත අදිෂ්ඨාන ආදිය කොට පරිභෝග කළ හැකිය. නිසඟි වූ බෙහෙත් නිස්සජ්ජනයෙන් පසුද ලදද ඒවා ඒ භික්ෂුව විසින් පරිභෝග කිරීමට නුසුදුසුය. නිස්සට්ඨං පටිලබිත්වා න කායිකේන පාරිභෝගේන පරිපුංචි තබ්බං න අජ්ජෝ හරි තබ්බං දීපේවා කාලවන්නේ වා උපනෙත්තබ්බං අඤ්ඤේන භික්ඛුනා කායිකේන පරිභෝගේන පරිපුංචි තබ්බං න අජ්ජෝ හරි තබ්බං පරාජිකා පාළි 294 පිටුව නිස්සජ්ජනය කරන ලද්ද ලැබ හිස ගැල්වීම ආදී වශයෙන් කායික පරිභෝගයෙන් පරිභෝග නොකළ යුතුය. නොවැළඳිය යුතුය. පහන් දැල්වීම පිණිස හෝ කළු කිරීම පිණිස හෝ යෙදිය යුතුය. අන්‍ය භික්ෂුවක් විසින් කායික පරිභෝගයෙන් පරිභෝග කළ යුතුය. නොවැළඳිය යුතුය. අනිකෙකු විසින් නොපිළිගන්වන ලදුව තමා විසින්ම ගත් තෙල් ආදිය වැළඳීමට නුසුදුසුය. ඇඟ ගැල්වීමට සුදුසුය. කොතෙක් කල් තබාගතද නිසඟි නොවේ. වැළඳුවහොත් පචිති ඇවැත් වෙයි. පසුව පිළිගන්නාගෙන වැළඳුවහොත් දුකුලා ඇවැත් වෙයි. පිළිගෙන රාත්‍රිය ගත වූ සත්තාහකාලික යාවජීවක වස්තුන් යාවකාලික වස්තුන් හා මිශ්‍ර කළ වැළඳීම නුසුදුසුය. අද කාලයේ පිළිගත් තෙල්, ගිතෙල් ආදිය යාවකාලිකයන් හා එදිනම මිශ්‍ර කර වැළඳීමට සුදුසුය. එදින කාලයෙන් පසුව ඒවා ආහාරයන්ට මිශ්‍ර කර නොවැළඳිය යුතුය. විකාලේහි පිළිගත් සත්තාහ කාලිකයට ආහාරයන් හා මිශ්‍ර කර වැළඳීමට කාලයක් නැත. මී ඇට, එරඬු ඇට ආදී යාව ජීවක ඇටවලින් ගන්නා තෙලද සත්තාහ කාලිකයේය. අද පිළිගත් ඇටවලින් අදම ගත් තෙල 7 දිනක් කැපය. පිළිගත් ඇටවලින් දෙවනි දින ගත් තෙල සදිනක් කැපය. තුන්වන දින ගත් තෙල 5 දිනක් කැපය. හතරවන දිනේ ගත් තෙල සිව් දිනක් කැපය. පස්වන දින ගත් තෙල තෙදිනක් කැපය. සවන දින ගත් තෙල දෙදිනක් කැපය. සත්වන දින ගත් තෙල එදින පමණක් කැපය. පසුදින අරුණ නැගීමෙන් පසු ඒවා නිසඟී වෙයි. අටවන දිනේ ගත් තෙල ඇඟ ගැල්වීම ආදිය පිණිස කැපය. වැළඳීමට අකැපය. පිළිගෙන සද්දින ඉක්මුණු තෙල් එක් භාජනයක ඇත්තේ නම් එය එක් ඇවතක් වෙයි. භාජන බොහෝ ගණනක ඇත්තේ නම් භාජන ගණනින් ඇවැත් වෙයි. අන්‍ය නිස්සග්ගිය වස්තුන්ගෙන් ඇවැත් වන්නේද එසේමය. ප්‍රනීත භෝජන ශික්ෂා පදය යානිකෝපනතානි පනීත භෝජනානි සෙය්‍යතීදං සප්පි නවනීතං තේලං මදුපානිතං මච්ඡෝ මන්සං කීරං දදී යෝපන බික්ඛු ඒව රූපානි පනීත භෝජනානි අගිලානෝ අත්තනෝ අත්තාය විඤ්ඤාපෙත්වා බුංජෙය්‍ය පාචිත්‍යං පාචිත්‍ය පාළි 105 පිටුව යම් මහණෙක් නොගිලන් වූයේ ගිතෙල්්‍ය වෙඬරුය තෙල්්‍ය මීපැණිය හකුරුය මාළුය මස්ය, කිරිය, දීය යන මේවා මිශ්‍ර කළ ප්‍රනීත භෝජනය තමාගේ ප්‍රයෝජනය පිණිස ඉල්ලා වළඳානම් පචිති ඇවැත් වෙයි. මෙහි ප්‍රනීත භෝජනයයි කියනුයේ ගිතෙල් ආදී ප්‍රනීත ಜಾති නවය අතුරෙන් කවරක් හෝ මිශ්‍ර කළ සප්ත ධාන්‍යයන් ධාන්‍යයන් අතුරෙන් යම්කිසි ධාන්‍යකින් පිසු භෝජනීය මෙහි නොගිලන් භික්ෂුවයයි කියනුයේ ප්‍රණීත භෝජනයක් නොලැබුවද යම්කිසි අපහසුාවක් නැති භික්ෂුවය ගිලන් භික්ෂුවය කියනුයේ ප්‍රණීත භෝජනය නොලැබෙතහොත් අපහසු භික්ෂුවය නොගිලන් භික්ෂුව නෑයෙකු හෝ ඉල්ලන ලෙස පැවරූ කෙනෙකු හෝ නොවන ගිහියෙකුගෙන් ගිතෙල් හා බත් දෙන්න යයි කියා හෝ ගිතෙල් වත් කර බත් දෙන්න කියා හෝ ගිතෙල් මිශ්‍ර බත් දෙන්න කියා හෝ ගිතෙල් සමග බත් දෙන්නය කියා හෝ ගිතෙලුත් බතුත් දෙන්න කියා හෝ ඉල්ලයි නම් ඉල්ලීමේදී දුකුලා ඇවැත් වෙයි පිළිගැනීමේදීද දුකුලා ඇවැත් වෙයි ගිලන වාරයක් පාසා පචිති ඇවැත් වෙයි වෙඬරු ආදිය සම්බන්ධයෙන්ද කියන ලද පරිද්දෙන් ආපත්‍ති විභාගය සලකා ගත යුතුය. ගිතෙල් හා බත් ඉල්ල වූ කල්හි දායකයා වෙත ගිතෙල් නොතිබී බත් දී මේවායින් ගිතෙල් සාදා ගන්නේයයි කිරි හෝ වෙඬරු දුන්නේද ගිතෙල් දුන්නේ වෙයි. භික්ෂුවට ඒවායින්ද පළමු කී පරිදීම ඇවත් වෙයි. එළඟි තෙල් හා බත ඉල්ලූ කල්හි එළු කිරෙන් ගත් තෙල් දුන්නේ නම් එය පිළිගතද ඉල්ලූ දෙයින් අනිකක් ලද බැවින් ඇවැත් නොවේයි. යම් නොගිලන් භික්ෂුවක් ශුද්ධ ගිතෙල් ආදිය ඉල්ලා නම් ඔහුට ඇවැත් වීම මහානාම සිකපදයේ අනුව කිය යුතුය. මහානාම සිකපදයේ ඉදිරියේහි දක්වමු. මස් මාළු කිරි දී යන මේවා ඉල්ලීම පිළිබඳව න සූපං වා ඔදනං වා අගිලානේ අත්තනෝ අත්තාය විඤ්ඤාපෙත්වා බුංචිස්සාමීති සික්ඛාකරණීයා පාචිත්‍ය පාළි 217 පිටුව යන සිකපදයේ අනුව ඇවත් කිය යුතුය. යම් භික්ෂුවක් ගිතෙල් ආදී ප්‍රනීත වස්තු නවයෙන්ම යුක්ත භෝජන එක්තනකින් හෝ නොඑක් තැන්වලින් හෝ ඉල්ලා සියල්ල මිශ්‍ර කොට එයින් එක් පිටක් වැළඳුවහොත් එකවරම පචිති ඇවත් නවයක් වෙයි. ප්‍රථම පවාරණ ශික්ෂාපදය යෝපන බික්ඛු බුත්තාවි පවාරිතෝ අනතිරිත්තං කාදනීයං වා භෝජනීයං වා කාදෙය්‍ය වා බුංජෙය්‍ය වා පාචිත්‍යං පාචිත්‍ය පාළි 98 පිටුව යම් මහණෙක් ආහාර වළඳමින් සිටියේ පවාරණය කලේ අනතිරික්ත කාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ කන්නේ හෝ අනුභව කරන්නේ හෝ වේනම් ඒ මහණහට පචිති ඇවැත් වෙයි. පවාරණ යන වචනය ප්‍රතික්ෂේප කිරීමය ආරාධනා කිරීමය යන අර්ථ දෙකම කියවෙන වචනයකි. සංඝ බන්තේ පවාරේමි දිත්තේනවා සුතේනවා යනාදීන්හි පවාරණ යනුවෙන් කියවෙන්නේ ආරාධනා කිරීමය මේ සිකපදේහි පවාරිතෝ යන වචනයෙන් කියවෙන්නේ ප්‍රතික්ෂේපයය මේ සිකපදේහි අදහස් කරන පවාරණය භික්ෂුවක් විසින් ඕදන කුම්මාස සත්තු මච්ච මංශ යන පංචවිධ භෝජනයන් අතුරෙන් යම්කිසි භෝජනයක් වළඳමින් සිටිනා අතර අනිකෙකු අත්පසේ සිට ඒ භෝජනයන් අතුරෙන් යම්කිසි භෝජනයක් භික්ෂුවට පිළිගන්වන කලෙහි එය ප්‍රතික්ෂේප කිරීමය පංචවිධ භෝජනයන් අතුරෙන් ඕදන යනු සාලී වීහි යව ගෝදුම කංගු වරක කුද්‍රසක යන සප්ත ධානයන්ගේ හා අනුලෝම ධානයන්ගේද සහල් වලින් පිසූ බතය ඒවායින් පිසූ කැඳවුවද ගත්තන පෙනෙන තරමට උකුණම් භෝජනයටම අයත් වෙයි. පවාරණයට වස්තු වෙයි. කුම්මාස යනු යවයෙන් හෙවත් ඉරිඟු වලින් සාදන රොටි හෝ එවැනි කෑම જાතියකි. සත්තු යනු බැදපු පිටිය. මච්ච යනු දිය මස්ය. මංස යනු ගොඩ මස්ය. වළඳමින් සිටියේදී අත්පසට පැමිණ පිළිගන්වන භෝජනය ප්‍රතික්ෂේප කළ භික්ෂුව ඒ ඉරියව් වෙනස් කිරීමෙන් පසු අතිරික්ත නො වූ යාවකාලික ආහාරයක් වැළඳුවහොත් පචිති ඇවත් වෙයි. කුල දූෂණාදීන් උපන් අකප්පිය භෝජන හා අකප්පිය මස්ද පංචවිධ භෝජනයන්ට අයත් නො වූ කැඳ අල පළතුරු කොළ පොතු කරටි ආදිය ප්‍රතික්ෂේප කිරීමෙන් පවාරණය නොවේ. පවාරණය සිදුවන්නේ පංචාංගයක් සම්පූර්ණ වීමෙනි. එක් බත්හුලක් වුවද ගෙල ඇති බව ඉදිරියට වැළඳීමට ඔහුගේ මුඛයේහි හෝ අතෙහි හෝ පාත්‍රයේහි හෝ තවත් ආහාර තිබීම පංච භෝජනයට අයත් යම්කිසි ආහාරයක් දායකයා විසින් එළවීම ඔහු භික්ෂුවගේ අත්පස සිටීම භික්ෂුව විසින් කයින් හෝ වචනයෙන් හෝ එය ප්‍රතික්ෂේප කිරීම ඒ පංච අංගයයි. ආහාර වැළඳීම ආරම්භ කළ පසු භික්ෂුව එක් බත් හුල කුදු ගිලීමෙන් ඔහු වෙත කටෙහි හෝ අතෙහි හෝ වළඳන භෝජනයන්හි හෝ ආහාර ස්වල්පයකදු ඇත්තේ නම් ඔහු වැළඳීම අවසන් නොකළ කෙනෙකි. එසේ සිට දායකයා පිළිගන්වන භෝජනය ප්‍රතික්ෂේප කිරීමෙන් පවාරණය වෙයි. භික්ෂුවගේ මුඛෙහි හෝ අතෙහි කිසි ආහාරයක් නැතිව පාත්‍රයේහි පමණක් ආහාර ඇති කලෙහි ඔහු එය අන්තනකට ගොස් වැළඳීමට බලාපොරොත්තු වන්නේ නම් හෝ පාත්‍රයේ ආහාර අනිකෙකුට දීමට හෝ ඉවතට ලීමට හෝ බලාපොරොත්තු වේ නම් ඒ කාලය තුලදී ප්‍රතික්ෂේප කිරීමෙන් පවාරණය නොවේයි. භික්ෂූන්ට පිළිගැන්වීම නොදත් ඇතැම් ගිහියෝ ආහාර තැටි ආහාර පිඟන් ගෙනවුත් ගිහියන්ට කෑම අල්ලන්නාක් මෙන් භික්ෂුව ඉදිරියේ කෑම භාජනය අල්ලාගෙන බලා සිටිති. ඒවා ප්‍රතික්ෂේප කිරීමෙන් පවාරණය නොවේයි. පවාරණය වන්නේ දායකයා විසින් භික්ෂුවගේ අතට හෝ පාත්‍රයට එළවන කල්හි ප්‍රතික්ෂේප කිරීමෙන්ය. එළවීමය කියනුවේ බෙදන්නට හෝ දෙන්නට ලං කිරීමය. ඇතැම් හෝ භික්ෂුවට ලංවීම වරදක් යයි සිතා හැකිතරම් භික්ෂුවට දුරින් සිට පිළිගන්වන්නට බෙදන්නට තැත් කරති. දුර සිට පිළිගන්වන ඒවා ගැනීමෙන් දන්තපෝන සිකපදයෙන් ඇවැත් වෙයි. එබැවින් අත්පසට නොපැමිණ දුර සිට දෙන දේ ප්‍රතික්ෂේප කිරීමෙන්ද පවාරණය නොවේ. පිළිගන්වන භෝජනය කයින් හෝ වචනයෙන් හෝ ප්‍රතික්ෂේප කළහොත් පවාරණය වෙයි. දායකයා පිළිවෙලින් බෙදමින් එන විට භික්ෂුව තමා ළඟට දායකයා පැමිණීමට කලින්ම අතින් පාත්‍රය වසාගෙන සිටිනා කලෙහි දායකයා නොබෙදා ගියද පවාරණය නොවේ. මෙසේ පවාරණය කළ භික්ෂුවට පවාරණය කළ ඉරියව්වෙන්ම සිට කැමති තාක්කල් ආහාර වැළඳීමට අවසර ඇත. ඉරියව්ව වෙනස් කළ පසු අනතිරිත් භෝජනයක් වැළඳුව ඇවත් වෙයි. හිඳගෙන පවාරණය කළ භික්ෂුවට ඒ ස්ථානයේ හිඳිනාතුරු වැළඳීමෙන් ඇවත් නැත. නැගිටීමෙන් පසු අනතිරික්ත භෝජනයක් වැළඳුවද ඇවත් වෙයි. දීර්ඝ ආසනයක වාඩි වී පවාරණය කළ භික්ෂුව ඒ ඉරියව්වෙන්ම එහා මෙහා වී තන වෙනස් කළද ඉන්පසු වැළඳීමෙන් ඇවත් වෙයි. සිටගෙන හෝ යමින් ඇල් වතුර ටිකක් වුවද බීම වරදක් ලෙස විනය නොදත්තෝ සිතති. විනය නොදත් ඇතැම් භික්ෂූහු ඇවතට බියෙන් ඇල්දිය ටිකක් වුව වාඩි වී බොති. විනය නොදත් ගිහියෝද භික්ෂුවක් සිටගෙන වතුර ටිකක් වුවද බොනු දුටහොත් සිල් නැති භික්ෂුවක් යයි ඒ භික්ෂුවට ගර්හා කරති. විනේහි නම් හිටගෙන නොවැළඳිය යුතුය යමින් නොවැළඳිය යුතු කියා සිකපද නැත. යම් භික්ෂුවක් සිටගෙන පවාරණය කළේ නම් ඒ භික්ෂුවට සිටි තන හිටගෙනම කැමැතිතා කල් වැළඳිය හැකිය. වාඩි වී වැළඳුව ඇවැත් වෙයි. යමින් පවාරණය කළ භික්ෂුවට නොනවති යමින් කැමැති තාක් වැළඳිය හැකිය. යන ඉදිරියට වැටක් හෝ ගඟක් හෝ හසු වී යා නොහි නැවතුනහොත් ඉන්පසු වැළඳුවහොත් ඇවැත් වෙයි. මේ කරුණ සමන්ත පාසාදිකා නම් වූ විනය අටුවාවෙහි 610 පිටුවේ දක්වා ඇත. යෝපන ගච්ඡන්තෝ පවාරේති සෝ ගච්ඡන්තෝව බුංචිතුං ලබති කද්දමං වා උදකං වා පත්වා ටිතේන අතිරිත්තං කාරේතබ්බං සචේ අන්තරා නදී පුරා හෝති නදී තීරේ ගුම්බං අනුපරියායේතේන බුංචිතබ්බං අත නාවා වා සේතු වා අත්ථි තං අබිරහිත්වා පි චංකමන්තේනේව බුංචිතබ්බං අත නාවා වා සේතුවා අත්ථි තං අබිරුප්හිත්වා පි චංකමන්තේනේව බොංජිතබ්බං ගමනං න උපච්චි තම්බං අතිරික්ත භෝජනය හා අනතිරික්ත භෝජනය විහාරයට දන්ගෙනා දායකයන් ඒවා භික්ෂූන්ට බෙදා පිළිගැන්වීමෙන් පසුත් සමහර විට බොහෝ ආහාර පාන ඉතිරි වෙයි. සාංගික දාන පොළවලදීද බොහෝ ආහාර පාන ඉතිරි වෙයි. මේ සිකපදේහි අතිරේක භෝජනයයි කියනුවේ ඒවා නොවේයි. පවාරණය කළ භික්ෂුව අතිරේක භෝජනයයි ඒවා වැළඳුවහොත් ඇවත් වෙයි. මෙහි අතිරේක භෝජනයයි කියනුවේ ගිලන් භික්ෂුවකගෙන් ඉතිරිවන භෝජනයට හා විනය කර්මයෙන් අතිරික්ත කළ භෝජනයටය. ගිලන් භික්ෂුවක් වළඳා ඉතිරි වූ භෝජනයත් ගිලන් භික්ෂුවක් උදෙසා විහාරයට ගෙනෙන ලදුව වැඩි වී ඇති ආහාර පානත් ගිලානාතිරිත්ත නම් වේ. පවාරිත භික්ෂුවට ඒ ගිලානාතිරික්තය වැළඳීමට අනුදැන ඇත්තේය. අතිරික්ත විනය කර්මය කරන්නේ මෙසේය. ඒ විනය කර්මය කොට භෝජනය කැප කරගෙන වළඳනු කැමැති පවාරිත භික්ෂුව විසින් කැප වූද පිළිගත්තා වූද භෝජනයන් පාත්‍රයක හෝ අන්බඳුනක හෝ තමාට වළඳින්නට උවමනා පමණ ලා භික්ෂුවක් වෙතගෙන ගොස් අත්පසෙහි සිට ආහාර භාජනය ඒ භික්ෂුව වෙතට ඔසවා අතිරිත්තං කරෝත බන්තේ යයි කිය යුතුය. අතිරිත්ත කරන භික්ෂුව විසින් එයින් ආහාර ස්වල්පයක්ගෙන යටත් පිරිසෙයින් එක් බත් හුලක් හෝගෙන වළඳා ඉතිරි කොටස අලමේතං සබ්බං යයි කියා පවාරිත භික්ෂුවට දිය යුතුය. එසේ කිරීමෙන් ඒ භෝජනය අතිරික්ත භෝජනයක් වී පවාරිත භික්ෂුවට කැප වෙයි. බුද්ධ කාලයේ භික්ෂූන් වහන්සේලා හීල් දාණය දවල් දාණය කියා දාන දෙකක් වැළඳූ බවට ලකුණක් විනය පොත් වලින් නොපෙනෙයි. ඒ කාලේ භික්ෂූහු සමහර විට උදේහි කැඳ හෝ කැවිලි ಜಾති වැළඳූහ. සමහර විට කැඳක් පමණක් වැළඳූහ. සමහරු කිසිවක් නොවැළඳූහ. දිනකට එක්වරක් වළඳන්නා වූ භික්ෂුවට මේ සිකපදයේ රැකීම අපහසු නැත. උදේ දවල් දෙකටම වළඳන භික්ෂූන්ට මේ සිකපදයේ රැකීම තරමක් අපහසුය. උදේ වළඳන කල්හි දායකයන් හෝ කැපකරුවන් ගෙන බෙදෙන ආහාරයන් ප්‍රතික්ෂේප කළහොත් එතනින් නැගිට දවල් දාණය අතිරික්ත විනය කර්මය නොකොට වැළඳුවහොත් වළඳන පිටක් පාසා පචිති ඇවැත් වෙයි. උදය වළඳන කල්හි පවාරණය සිදු නොවන්නට පරිස්සම් විය යුතුය. උදේ වළඳනා කල්හි සියල්ලම පිළිගන්වාගෙන තමා විසින්ම බෙදාගෙන වැළඳීම පවාරණයෙන් මිදිය හැකි එක් ක්‍රමයකි. බෙදන තැනැත්තා අත්පසට එන්නට කලින්ම ඔහු නැවැත්වීමද එක් ක්‍රමයකි. දායකයා පිළිවෙලින් බෙදාගෙන එන විට තමා වෙත පැමිණෙන්නට කලින්ම වළඳන පාත්‍රය හෝ භාජනය අතින් වසාගෙන සිටීමද එක් ක්‍රමයකි. මේ ක්‍රමවලින් බෙදීම නැවැත්විය නොහෙන කලෙහි බෙදන තරමක් බෙදන්නට හැර තුෂ්ණිම් භූත වැළඳෝ කලෙහි පවාරණය නොවේ. දවාලටද අනතිරික්ත භෝජනය වැළඳිය හැකිය. ගෙනෙන පමණක් බෙදන්නට හැර සිටීමෙන් එන වරද බොහෝ ආහාර අපතේ යාමය. ආහාර අතර ඇතමුන්ට වැළඳිය නොහෙන අප්‍රිය ආහාරද ඇත. ඇතමුන්ට වැළඳුවහොත් රෝග හටගන්නා ආහාරද ඇත. ඇති රෝග උත්සන්න වන අපත්‍ය ආහාරද ඇත. ඒවා ගැනත් භික්ෂූන්ට නිදහසක් තිබිය යුතු වුවද ඒවා ගැන කිසිවක් විනේහි සඳහන්ව නැත. ඒ නිසා අපටද ඒවා ගැන පිළිපෙදිය යුතු ආකාරයක් නොකිය හැකිය. සදහවතෙකු භික්ෂූන්ට දානයක් දෙන කලෙහි ඔහු දෙන දේ ප්‍රතික්ෂේප කොට භික්ෂූන් අන්තනකට ගොස් වළඳනු දැකීම දායකයාගේ සිත රිදෙන කරුණකි. මේ සිකපදයේ පනවා ඇත්තේ ඒ නිසාය. භික්ෂුව අල්පේක්ෂ විය යුතුය. ලද දෙයින් සතුටු විය යුතුය. ලද දේ ප්‍රතික්ෂේප කොට හොඳ හොඳ දේ සෙවීමත් භික්ෂූත්වයට නොගැලපෙන්නකි. ද්විතීය පවාරණ ශික්ෂා පදය යෝපන බික්ඛු බික්ඛුං බුත්තාවින් පවාරිතං අනතිරිත්තේන කාදනීයේන වා භෝජනීයේන වා අභිහට්ටුං පවාරෙය්‍ය හන්ද බික්ඛු කාදවා බුංචිත්වාති ජානං ආසාදනා පෙක්ඛා බුත්තස්මින් පාචිත්‍යං යම් භික්ෂුවක් වළඳා පවාරණය කර සිටින භික්ෂුවක් වෙත අනතිරිත් කාද්‍ය හෝ භෝජන හෝ එළවා ඒ භික්ෂුවට චෝදනා කිරීමේ බලාපොරොත්තුෙන් මහන මේවා වළඳන්න යයි කියානම් ඒ භික්ෂුව ඔහුගේ පැරැත්ත කිරීම නිසා වළඳා නම් වැළඳූ කල්හි භෝජනය දුන් භික්ෂුවට පචිති ඇවැත් වේ. පවාරිත භික්ෂුව වෙත ආහාරය එළවීමේදී දෙන භික්ෂුවට දුකුලා ඇවැත් වෙයි. පිළිගන්නා කල්හිද දුකුලා ඇවැත් වෙයි. භික්ෂුව ඒ ආහාරය වළඳන කල්හි ගිලීමක් පාසා දුන් භික්ෂුවට දුකුලා ඇවැත් වෙයි. වළඳා අවසානයේ පචිති ඇවැත් වෙයි. මහානාම ශික්ෂා පදය අගිලානේන භික්ඛුනා චතුමාස පච්චය පවාරණා සාදීතබ්බා අඤ්ඤත්‍ර පුන පවාරණාය අඤ්ඤත්‍ර නිච්ච පවාරණාය තතෝචේ උත්තරින් සාදීයය පාචිත්‍යං පාචිත්‍ය පාළි 120 පිටුව බුදුන් වහන්සේගේ සුළු පියාගේ පුත්‍රයෙකු වන වයසින් උන්වහන්සේට මසකින් වැඩි මහානාම ශාක්‍ය නම් වූ සකදාගාමි ආර්ය ශ්‍රාවකයෙක් විය. චබ්බග්ගිය භික්ෂූන් විසින් එතුමාට කළ කරදරයක් නිමිත්ත කොට මේ සිකපදය පනවන ලදී. මේ සිකපදයට මහානාම සිකපදය යන නම දී ඇත්තේ ඒ නිසාය. සිකපදයේ වචන අනුව ඒ තේරුම් කරන්නට ගියහොත් තේරුම් ගැනීම අපහසු වන බැවින් එහි අදහස පමණක් දක්වනු ලැබේ. මේ සිකපදෙහි පවාරණ යන වචනයෙන් දැක්වෙන්නේ ප්‍රතික්ෂේපය නොව ආරාධනාවය. සදහවතෙකු විසින් කාල නියමයක් හෝ බෙහෙත් නියමයක් හෝ බෙහෙත්වල ප්‍රමාණ නියමයක් හෝ කොට තමාගෙන් බෙහෙත් පිළිගන්නා ලෙස ආරාධනාවක් කළහොත් ඒ අවස්ථාවෙහි බෙහෙත් ඕමනා නැතද රෝගයක් සෑදුණු විටක ගන්නා අදහසින් ඒ ආරාධනාව පිළිගත යුතුය. තෙමසක් මගෙන් බෙහෙත් ගන්න ඉල්ලන්නේය. සිව්මසක් ඉල්ලන්නේය. යනාදී කාල නියමයක් කොට පවාරණය කළ ආරාධනය කළ දායකයාගෙන් යම් භික්ෂුවක් ඒ කාලයේ ඉක්මීමෙන් පසු බෙහෙත් ඉල්ලා නම් පචිති ඇවත් වෙයි. බෙහෙත් නියමයක් ඇතිව පැවෑරූ දායකයාගෙන් ඔහු නියම කළ බෙහෙත් හැර අන් බෙහෙතක් ඉල්ලා නම් පචිති ඇවත් වෙයි. බෙහෙත්වල ප්‍රමාණයක් නියම කොට පැවෑරූ දායකයාගෙන් ප්‍රමාණයට අධිකව බෙහෙත් ඉල්ලුවද ඇවත් වෙයි. බෙහෙත් වලින් වොමනාවක් නැතිව සනීපයෙන් සිට බෙහෙත් ඉල්ලා නම් එයින්ද පචිති ඇවත් වෙයි. පවාරණයේ කාලය ඉක්ම ගිය පසු රෝගයක් වැළඳුනහොත් කාරණය කියා ඒ දායකයාගෙන් බෙහෙත් ඉල්ලුවද ඇවත් නැත. ඇවත් වන්නේ කාලය ඉක්මීමෙන් පසු ඒ පවාරණය ඉදිරිපත් කොට බෙහෙත් ඉල්ලීමෙනි. ගිලන් භික්ෂුවකට කාගෙන් බෙහෙත් ඉල්ලුවද ඇවත් නැත. ආහාර පිළිගැනීම හා වැළඳීම පිළිබඳ ශික්ෂාපද 30ක් සේකියාවෙහි ඇත. ඒවා ශාසනාව තරණයෙහි 107 පිටුව විස්තර කර ඇති බැවින් මෙහි නොදක්වනු ලැබේ. කප්පියා කප්පිය මත්ස්‍ය මාංශ න භික්ඛවේ ජානං උදස්සි කතං මන්සං පරිබුංචිතබ්බං යෝ පරිබුංචෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස අනුජානාමි භික්ඛවේ තිකෝටි පාරිසුද්ධං මච්ච මන්සං අදිත්තං අසුතං අපරිසංකිතං මහා වග්ගපාලිය 594 පිටුව මහණෙනි දන උදෙසා කළ මාංශය නොවැළදිය යුතුය යමෙක් වැළඳුවේ නම් දුකුලා ඇවැත් වෙයි. මහණෙනි, භික්ෂූන් උදෙසා මරණු නොදුටු භික්ෂූන් උදෙසා මරණ ලදයයි නොඇසූ භික්ෂූන් උදෙසා මැරුවේ දෝයි සැකයක් නැත්තා වූ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය අනුදනිමි. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයයි කියනුවේ කරුණු තුනකින් පිරිසිදු වූ මාංශයයි. එය භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට වළඳින්නට අනුදැන ඇත්තේය. කරුණු තුන නම් නොදැකීම, නොඇසීම, සැක පහළ නොවීම යන මේවාය. එහි නොදැකීම යනු මිනිසුන් විසින් භික්ෂූන්ට දීම සඳහා ගොඩදිය සතුන් මරණු නොදැකීමය. නොඇසීම යනු භික්ෂූන් උදෙසා සතුන් මරණ ලදැයි කියනු නොඇසීමය. සැක පහළවීම වනාහි දැකීමෙන්ද ඇසීමෙන්ද ඒ දෙකින් තොරවද සිදුවේයි. පෙර දිනේ මිනිසුන් මසුන් හෝ ගොඩ සතුන් හෝ මැරීම සඳහා උපකරණ ගෙන යනු දුටුවේ නම් ගමට භික්ෂූන් ගිය කලෙහි ඔවුන් මත්ස්‍ය මාංශ සහිත භෝජනය දුන්නේ නම් ඊයේ මිනිසුන් ගියේ භික්ෂූන් උදෙසා සතුන් මරන්නට දෝ යන සැකය ඇතිවෙයි. ඒ ගැන සැකයක් ඇති වී නම් ඒවා නොපිලිගත යුතුය. ඉදින් ඒ මිනිසුන් භික්ෂූන්ගෙන් ඒ මත්ස්‍ය මාංශ නොපිලිගැනීමේ හේතුව ਵਿਚාරන්නේ නම් කාරණය කිය යුතුය. ඉදින් ඔව්හු ස්වාමීනි අපි සතුන් මැරුවේ අපගේම ප්‍රයෝජනය පිණිසය. නැතහොත් රාජපුරුෂාදීන්ගේ පිනිසෙයයි කීවාහුනම් ඒ මත්ස්‍ය මාංශ කැපය පෙර දිනේ මිනිසුන් සතුන් මරණ ලද්ද යසන්නට ලැබූ ගමකට පසුදින භික්ෂූන් ගිය කලෙහි ඒ මිනිසියෝ භික්ෂූන්ට මත්ස්‍ය මාංශ සහිත පිණ්ඩපාතයක් දුන්නහු නම් මේවා අප උදෙසා මරු සත්තුන්ගේ මස්දෝයයි සැක පහළ වෙයි. එසේ සැක පහළ වුවහොත් ඒ මත්ස්‍යමාංශ නොපිළිගත යුතුය. ඉදින් මිනිසයෝ නොපිළිගැනීමේ හේතු අසා භික්ෂූන් විසින් කාරණය කී කලෙහි ඒවා භික්ෂූන් උදෙසා මැරූ සතුන්ගේ මස් නොවේ යයි කීවාහුනම් ඒ මස් කැපය. සතුන් මරණ මරවන මිනිසෙකු භික්ෂූන්ට මස්මාළු සහිත දානයක් දුන් කලෙහි භික්ෂූන්ට සැක ඇතිවිය හැකිය. සැකයෙන් ඒවා නොපිලිගත යුතුය. පිලිගතද නොවැළඳිය යුතුය. දායකයා ඒ මස් මාළු භික්ෂූන් උදෙසා මැරු සතුන්ගේ නොවේ යයි කියතහොත් වැළඳීමෙන් ඇවත් නැත. පංචසුහි සහ ධම්මිකේසු යස්ස වා තස්ස වා අත්තාය උද්දිස්ස කතං සබ්බේසං න කප්පති සමන්ත පාසාదికා 436 පිටුව භික්ෂු භික්ෂුණී සාමණේර සාමණේරි ශික්ෂාමානා යන පස් සහ දැමියන් අතුරෙන් කවරෙකු හෝ උදෙසා කළ මත්ස්‍ය මාංශ සැමටම නොවටි විනේහි මෙසේ දක්වා ඇති බැවින් එක් විහාරයක භික්ෂූන් උදෙසා මරු සතුන්ගේ මස අන් විහාරයකට දුනද ඒ විහාරයේ භික්ෂූන්ටද ඒවා කැප නැත. ඇවත පනවා ඇත්තේ දන වැළඳීම ගැනය. ඒ විහාරයේ භික්ෂූන් ඒවා අනිත් විහාරයක භික්ෂූන් උදෙසා සම්පාදනය කළ මස් බව නොදැන වැළඳුව ඇවත් නැත. ප්‍රතික්ෂේපිත මාංශ න භික්ඛවේ manuss මන්සම් පරිබුංචි තබ්බං යෝ පරිබුංචේය ආපත්‍ති චුල්ලච්ච යස්ස න භික්ඛවේ අපටි වෙක්කිत्वा මන්සං පරිබුංචි තබ්බං යෝ පරිබුංචේය ආපත්‍ති දුක්ඛටස්ස මහා වග්ගපාලිය 556 පිටුව මහණෙනි මිනිමස් නොවැළඳිය යුතුය යමෙක් වළඳා නම් තුලසි ඇවැත් වෙයි මහණෙනි නොවිචාරා මස් නොවැළඳිය යුතුය. යමෙක් වළඳානම් දුකුලා ඇවත් වෙයි. මස් ව්‍යංජනයක් පිළිගන්වන කලෙහි එය කිනම් මසක්ද යන බව නොදන්වනවා නම් දායකයාගෙන් අසා කැප මසක් නම් පිළිගත යුතුය. අකැප මසක් නම් ප්‍රතික්ෂේප කළ යුතුය. දායකයා විමසන්නට කලින්ම බෙදුවේ නම් විමසා වැළඳිය යුතුය. අකැප මසක් නම් පාත්‍රයෙන් හෝ වළඳන භාජනයෙන් ඉවත් කළ යුතුය. නබික්ඛවේ හත්ති මන්සං පරිබුංජිතබ්බං යෝ පරිබුංජේය ආපත්‍ති දුක්ඛටස්ස නබික්ඛවේ අස්ස මන්සං පරිබුංජිතබ්බං යෝ පරිබුංජේය ආපත්‍ති දුක්ඛටස්ස නබික්ඛවේ සුනක මන්සං පරිබුංජිතබ්බං යෝ පරිබුංජේය ආපත්‍ති දුක්ඛටස්ස නබික්කවේ අභිමන්සං පරිබුංචිතබ්බං යෝ පරිබුංචේය ආපත්‍ති දුක්ඛටස්ස නබික්කවේ සීහමන්සං පරිබුංචිතබ්බං යෝ පරිබුංචේය ආපත්‍ති දුක්ඛටස්ස නබික්කවේ ව්‍යග්ගමන්සං පරිබුංචිතබ්බං යෝ පරිබුංචේය ආපත්‍ති දුක්ඛටස්ස නබික්කවේ දීපමන්සං පරිබුංචිතබ්බං යෝ පරිබුංචේය ආපත්‍ති දුක්ඛටස්ස නබික්කවේ අච්ච මන්සං පරිපුංචිතබ්බං යෝ පරිපුංචේ යාපත්‍ති දුක්කටස්ස නබික්කවේ තරච්ච මන්සං පරිපුංචිතබ්බං යෝ පරිපුංචේ යාපත්‍ති දුක්කටස්ස මහා වග්ගපාලිය 558 පිටුව සහ 560 පිටුව මිනිමස් ඇත් මස් අශ්ව මස් බලු මස් සර්ප මස් සිංහ මස්, ව්‍යාග්‍ර මස්, දිවි මස්, වලස් මස්, තරස් මස් යන මේ මස් 10 වැළඳීමට අකැප මස්ය. මිනිස් මස් හැර ඉතිරි මස් 9 වැළඳීමෙන් දුකලා ඇබැත්වේ. උද්දිස්ස කත මාංශයෙන් ඇවැත්වන්නේ දන වැළඳුව හොත්ය. මේ අකප්පිය දසමාංශයන් දැන වැළඳුවද නොදැන වැළඳුවද ඇවත් වෙයි. නොදැන වැළඳූ භික්ෂුව පසුව තමා වැළඳූ මාංශය අකප්පිය මාංශයක් යැයි දැනගතහොත් ඇවත දෙසිය යුතුය. දැකීමෙන් පමණක් තේරුම් ගත නොහෙන මාංශය කිනම් මාංශයක් දැයි විමසා පිළිගත යුතුය. පිළිගත් පසු විමසා වැළඳිය යුතුය. මේ රටේ දන් දෙන මිනිසුන් කියන ලද අකප්පිය මාංශයන් අනුභව කරන්න වූ නොවන බැවින් දන් දෙන තැන්වලදී ලැබෙන මස් අකප්පියද මස් දෝ යයි සැකයක් ඇති නොවන බැවින් නොවිමසුවද වරදක් නැත. මිනිස් තෙල හැර මස් අකැප සතුන්ගේ තෙල් කැපය. මිනිසාගේ හා හස්ති ආදීන්ගේ කිරි, ගිතෙල්, වෙඬරු, දී, මෝරු කැපය. මස් අකප සතුන්ගේ ලේ සම් ඇට ලොම් යන මේවාත් අකැපය. බෙහෙතකට වුවද යොදා වැළඳුවහොත් ඇවැත්මන බව කියා තිබෙයි.